අශෝක ලේනගේ මහත්මයා තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. දිනස්වාමීන් හයියෙන් කියන්න ඇහෙන්න. මට ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇහෙනවද? ඇහෙනවද? ඔව්. දේශනා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම සත්පාසල සූත්‍රය සූත්‍ර පිටකයෙන් කියව ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනකොට හොඳින් කරුණු තේරුණා තව තවත් ගැඹුරට ස්වාමීන් වහන්සේ සබ්බාස සූත්‍රයේ හයක්ම යොමු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටද මට නිකන් එහෙම කියලා තමයි වැටහුනේ අන්තිම හත්වෙනි එක සම්මා ප්‍රඥා සම්මා විමුක්ති වලටද ස්වාමීන් වහන්සේ යොමු වන්නේ මට එහෙම හැඟීමක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් මේ හැම එකකින්ම ආර්ය ශ්‍රාංක මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියන කරුණු දෙක එකතු වුනහම තමයි ඒ ආර්ය ශ්‍රාංක මාර්ගයේ දසාංගයක් බවට පත් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මාර්ග ඵල අවබෝධ කරනකොට එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වෙනකොට ඔය දසාංගයම සම්පූර්ණ වෙනවා. එතකොට දැන් දස්සන පහතබ්බා කියන තැන සකාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය ප්‍රහාණය වෙන තැනට එනකොට ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරනකොට එතන සම්මා ඥාන සම්මා විමුක්ති කියන තැන එක්තරා ප්‍රමාණයකට සම්පූර්ණ වෙනවා අරහත්ත්වයේදී තමයි ඒක පරිපූර්ණත්වයටපත් වෙන්නේ. නමුත් සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා එතනට අදාළ විදිහට එතන මතුවෙනවා. හැබැයි ඒ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට පෙර ඒ සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙක පූර්ණ වෙන්නේ නැහැ. අර ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒවා තමයි එතනදි මතුවේ. එතකොට සම්මා දිට්ඨිය දස්සනා පහතබ්බා කියන තැන සම්මා දිට්ඨිය තමයි වැඩෙන්නේ. නමුත් ඒක අර මාර්ගාංග ධර්මයක් හැටියට පරිපූර්ණ වෙලා නැහැ. ඉතින් මේ අනිත් කාරණාත් ඒ වගේ තමයි අරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ධර්ම තමයි මේ හැම දෙයකින්ම වැඩෙන්නේ. ඒක සම්මා ඥාන සම්මා විමුක්ති කියන තැනටපත් වෙන්නේ ඒවා පූර්ණත්වයටපත් වෙනවා. දැන් භාවනා පහතබ්බා කියන එකෙන් අපි භාවනා කළා කියලා එතන සම්මා ඥාන සම්මා විමුක්ති කියන එක මුල් අවස්ථාවේම ඇති වෙන්නේ නැහැ. භාවනා පහතබ්බා කියන එකනොත් ඒ භාවනාව තුළිනොත් අර ආදෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංගම තමයි වැඩෙන්නේ. අනිත් කරුණු වල වගේම. හැබැයි ඒක පරිපූර්ණත්වයටපත් වෙනකොට තමයි මේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන තැනට එන්නේ.